දිපා යතු පාට ඇරෙනවා. සූදානම් වෙනවා. භාවනා කරනවා. හතරට භාවනා ඉවර කරනවා. හතරේ ඉඳලා පහ වෙනකම් බණ අහනවා. පහෙන් පස්සේ සූදානම් වෙලා පිණ්ඩපාතයට පල්ලයට වදිනවා. අයා මාර වෙනකොට පිණ්ඩපාතේ කරලා ඇවිල්ලා වළඳලා හත වෙනකොට භාවනා කරනවා. හටට සක්මන් කරන ඕම ටයිම් ටේබල් එක හදනවා. ඔන්න සතියක් ටයිම් ටේබල් එක දුවයි. උතුම කලකිරීමක් විඩාවක් මේ තේට්ටුවක්. ඒකට උඩ වචනේ තේට්ටුව. තේට්ටුවක් දැනෙනවා. හැබැයි දැන් සාමාන්‍ය විදිහට දැන් පාට විතර ඇරෙනවා, තම් පාස් වෙනවා, හයට විතර පින්ඩ පාත යනවා. මේ අතට විතර ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරනවා. ඊට පස්සේ සක්මන් කරනවා. ඊට පස්සේ ටික විවේක ගන්නවා. දවල් 11ට විතර වෙලා දාන්න ගන්න. දැන් මේකත් කාලසටහනක්නේ. හැබැයි ඒක කාලසටහනක් වශයෙන් ලියලා නැහැ. අපි ඒක මේවන්නේ. හැබැයි නිකන් ජීවත් වෙන එකත් කාලසටහනක් තමයි. ලිඛිතව නෑ ඒක. ඒ නිසා තේට්ටුව දැනෙන්නේ නෑ. අරක ලිඛිතව තියෙන මේ වෙලාවට මේක කළ යුතුයි. එහෙම නැති වුණත් මොනවාරි එකක් කෙරෙනවනේ අපෙන්. ඒකත් කාල සටහනක් නේ. අර සටහන් කරලා කරන්නේ නැති නිසා තේට්ටුව දැනෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිස් සිතකට ඒ ගොඩක් ඒ තපස්වරුන්ට ඒක තියෙනවා. සමහර ධාන වඩන කට්ටිය දැන් සමහර ධානවල තියෙනවා. මේක මාස 3 වැඩෙනවා. මාස 6 වැඩෙනවා. සමහර ධාන තියෙන තේජෝ ධානයෙම අවුරුදු 3ක් 4ක් විතර යනවා ඒක වැඩෙන්නේ. ඒක සියුම් වැඩි. ඒගොල්ලෝ ඒක වඩාගෙන යනකොට ඒගොල්ලන්ට කලකයි අයියම තම ඒකාකාරීමනේ එකම දෙන්නේ. වඩල වඩල වඩල කාලයක් යනකොට අර පළවෙනි පටන් ගත්ත තිබිච්ච අර උද්‍යෝගේ නෑ. ඕනෝට පටන් කලකිරිලා වගේන්නේ. භාවනා කරන්න තියෙන ওই කල්පනා මොනවා කරන්න තියෙන ඔච්චරමනේ හැමදාම ඉතින් ඕකමනේ කරන්නේ එහෙම එකක් තියෙන්නේ. ඒකට අපි හොයාගත්ත ක්‍රමයක් කියනවා තපස්වර අපි සාකච්ඡා කරන දෙපොයට ගොඩාක් දියුණු වෙච්ච කට්ටිය ඒ පළලාභින් සාකච්ඡා කරනවා. එතකොට අපිත් ඒ සාකච්ඡාවට කියලා බලනකොට ඒ අත්දැකීම් කියනවා. කියනකොට අපි හොයාගත්ත ඒකට හොඳ විසඳුමක් දවස අලුතෙන් දකින්න. ඒකට දෙන හොඳම උත්තරේ දැන් ඔබ වහන්සේගේ ප්‍රශ්න ටික හරියටම හරි. මමත් එහෙම තමයි ඒ කාලේ උදේ නැගිට්ටාම එහෙම එකක් නෑ ඊයේ තිබිච්ච ගස්මයි. කොම්බගා හරි ලස්සනයි. ගලකුත් තියෙනවා මෙතන. එහෙම කියලා අරව දැන් දැක්කා වාගේ මේ අර සිතනේ කෙලෙස් වලට රාගයෙන් රවට්ටන්න පුළුවන් නම්, ලෝභයෙන් රවට්ටන්න පුළුවන් නම් මේ ද්වේෂයෙන් රවට්ටන්න බයි සම්මාවෙන් රවට්ටුවා මොකද වෙන්නේ? අපේ සිත අපි රවට්ට ගන්න සම්මාවෙන්. යෑනියෙක් දැක්කම රාගෙන් අපි කැමති රවට්ට ගත්තේ නැද්ද? හොඳ iPhone එකක් දැක්කම ලෝභයෙන් රවට්ට ගත්තේ නැද්ද? අතුර දැක්කම අපරාධේ මාන්න නැත්තම් උට ගාලා මාන්න වෙන්න තිබුණ අපරාධේ උට ගාන්න කලින් මාන වුණානේ කියලා අර ද්වේෂයෙන් අපි රවට්ට ගන්නවනේ සිත. එහෙනම් කෙලෙස් වලින් අපි කැමැත්තෙන් රවට්ට ගන්නවා. ඇයි අපි කැමැත්තෙන් සම්මාව රවට්ට ගන්න නැත්තේ? උදේ පාන්දර නැකිටා. ඉර නේ මා අලුත් එකක් මේක. අලුතෙන් දකින්නවා ඉර. පරිසරය අලුතෙන් දකින්නවා. පාත්‍රය අලුතෙන් දකින්නවා. පැවිදිකම අලුතෙන් දකින්නවා. තමන්ගේ ඒ දවස අලුතෙන් දකින්න අලුත් දවසක්. ඊ එකක් නෙමෙයි මේක අලුත් එකක්. අර අවුරුද්දට අලුත් ඇඳුම් ඇඳාම අර පොඩි ළමයින්ගේ ඒරියා වල පොඩි වෙනසක් තියෙනවා. විතර බලන්න අර පරණ ඉරිච්ච කලිතම බැනීම අඳිනවා වගේ නෙමෙයි. අලුත් අඳින මම දැක්කම මේ ළමයා ටිකක් අර බිම වාඩි වෙන්න ටිකක් ගැඹීරය ටිකක් ඒ ඇවිදිනකොට අපිට පේනවා මේ අඳුම අලුත් කියලා. ඒ වගේ තාපසයා දවස අලුතෙන් දකින්න ඕනේ. එතකොට අර කලකිරීම ඉන්නේ නැහැ. භාවනාවත් අලුතෙන් දකින්නේ. දැන් ඊයේත් වැඩුවා. දැන් අවුරුදු 14ක් තිස්සේ ආනාපාන කරනවා. අද කරන්නේ මේක. කලකිරෙන්නේ නැහැ. අර පිබිදිච්ච සිත, අරි ප්‍රීතියයි. එතකොට මේ මාර්ගේ වැඩෙනවා. ගොඩාක් දුරට කිලෝමීටරයක් යන්න තියෙනවා. මීටර 100ක් යන්න පැයක් යනවා. ඒතර කිලෝමීටරයක් යන්න පැය කීයක් යනවද? 10ක් යනවා. මීටර 100ක් යන්න පැයක් යනවා නම් මීටර 100ව 10ක් තියෙනවනේ කිලෝමීටර 10ක් නේ මීටර. එතකොට පැය 10ක් යනවා. පළවෙනි එක හරියටම යනවා. පැයට කිලෝමීටර 100ක් යනවා. මීටර 100ක් යනවා. හැබැයි දෙවෙනි එකට ගන්න ඉතින් ඊටු ටිකත් ওই විදිහටම යන්න එපා. පොඩ්ඩක් වේගය අඩු වෙනවා. අර කම්මැලි කම නිසා අර පිබිදීම නැහැ. අද උද්‍යෝගිමත්කම නැහැ. ඒතර දෙවෙනියට යනකොට පැයට කිලෝමීටර 100ක් ගිහිල්ලා නැහැ. 60ක් වගේ ගිහිල්ලා තියෙනවා. බලනකොට පැය 10ෙන් යන්න ඕනේ පැය 20ක් විතර ගිහින් තියෙනවා. ඇයි අරක යන්න යන්න වේගය අඩු වෙලා. ගොඩාක් මේ මාර්ගඵලලාභින්ට ඊළඟ ඵලයේ වඩන්න ප්‍රමාද වෙන්නේ පුදුජනයිට <coughs> සම්මාව ප්‍රත්‍යක්ෂ කරන්න බැරි වෙන්නේ මෙන්න මේ වගේ දුර්වලකම් නිසා. දවස අලුතෙන් දකින්නේ මානකම අලුතෙන් දකින්න. පරිසරය අලුතෙන් දකින්න. තමන්ගේ සිව්පසේ අලුතෙන් දකින්න. මට අත්දැකීමෙන් හොඳ කතාවක් කියන්න. ආශ්‍රමයේ වෙච්ච එකක්. පරිප්පුයි රොටි තමයි අපට හම්බෙන්නේ. බත් හම්බෙන්නේ සාමාන්‍ය මාසයකට දවසක් වගේ. පරිපර රොටි අර මේ උඩට ගන්න අර පෝර්ණ වගේ අදලා මේ පාප්පේ වගේ අල තලපයක් කළා උඩට ගන්න. දැන් අපි නම් රොටි මෙහෙමනේ හදන්නේ. ඒගොල්ලෝ වහලට දාන රොටි. දාලේ උමාලෙන් පුච්චලා තමයි දෙන්නේ. හැමදාම නාන් කෑල්ලකුයි පරිප්පුයි තමයි හම්බෙන්නේ. ඉතින් ඕක කලකිරෙනවා කට්ටියට. සමහර කට්ටියට දානයට ආවට ප්‍රිය නෑ මූනේ. ඇයි? හැමදාම පරිප්පුනේ. ඒ ගුරුවරයා අපට කිව්වා ඊයේත් මේක කෑවා. ඒ මානසිකත්වේ නඩත්තු කරන්න එපා. ඒක ඊයේ ඉවරයි. මේක අද හම්බුනේ, දැන් හම්බුනේ. එහෙම හිතුවමලු ඒ ඒ හාරයට ඇඩ ගෑනේ. පරිප්පුයි ඒ රොටි මාසයක් විතර කනකොට එයා දානශාලාවට එන්න. එයාට ඒ දානශාලාවට ආවට ඉතින් කලකිරලා නේ. ඒ දානි බෙදෙන එක බලන්නෙත් නෑ. ඇයි එපා වෙලා යාට. එහෙම තියෙනවා. ඒ රොටි කෑල්ලයි ඒ පරිප්පු ටික අලුතෙන් දකින්න ඕනේ. අලුතෙන් දකින්න ඕනේ. ලොකුම දෝෂයක් තියෙන අපේ පැවිදි ජීවිතය තුළ අපේ සහෝදර සංගයත් එක්ක ඇති වෙන එක. දැන් මේ ආයුෂ්මතුන් මම පරණ කෙනෙක් ඇටියට දැක්කොත් අවුරුදු දෙකක් තිස්සේ මම ඇසුරු කරනවා. උන්වහන්සේ හොඳට අඳුරනවා මං. එහෙම වුණොත් මොකක්ද ඇති වෙන්නේ? බැඳීම. මානකම ඉවරනේ. මානකමට ආවේ බැඳීම් කඩන්නනේ. ඇවිල්ලා බැඳීම් ගොඩ නගනවා. මොකද මේ මානකම? ඒක මාර්ගය නෙමෙයිනේ. ඒක පැවැත්මනේ. උන්වහන්සේව දැක්කම මේ දැන් දැක්කේ. පැවිදි වෙන දවසේ උන්වහන්සේ සේනාසනෙ හිටියනේ. එදා දැක්කද ඒ මානසිකත්වයෙන් ඉන්නවද? ආයිස්මතුන් කොහොමද වහන්සේ සනීපෙන්නේ? පස්සේ මේ ඊයේ තුන්වන්සේ මේක ඇව්වනේ. ඇයි? උන්වන්සේ හැමදාම අලුතෙන් දකින්නේ. ස්වාමීන් වහන්සේ මේ කොහොමද මේ දවස්වල ඔබ වහන්සේ සනිපෙන් ඉන්න ගිලම්පස ටිකක් හදන්නද? මහන්සේ කල්පනා කරන පුදුම ඊයේ තුන්වන්සේ මේ විදිහට නැසුරුනේ. ඒ කියන්නේ හැමදාම උන්වහන්සේව අලුතෙන් දකිනවා. එහෙනම් හිතවත්කමක් ගොඩනගන්නේ නැහැ. බැඳීමක් ගොඩනගන්නේ අඳුනුම්කමක් අපි කියන්නේ අඳුනුම් අඳුරනවා කියන්නේ මේ එකක් හැදෙන්නේ නැහැ. හැමදාම දැන් තමයි අඳුරගන්නේ. තාපසයා තපස් ජීවිතය තුළ තමන්ගේ දෛනික දිනචරියාව තුළ වැදගත්ම කාලසටහන තමයි හැමදේම අලුතෙන් දකින්න උරු කරන එක ඇසට. දැන් දේශකයන් වහන්සේ වශයෙන් මම හැමෝම নমස්කාරය කියන්න කොහොම নমස්කාරය කියනවා. දැන් අපි සාකච්ඡා කරන මට්ට කුණ්ඩලී වැඩි ඊයේ තුනසේ මට්ට කුණ්ඩලී කතාවනේ කිව්වා. ඇයි? ගුරුවරයා දන්නේ ඒක විතරයි. දැන් මට්ට කුණ්ඩලී කතාව මාස 3ක් විතර කියනකොට ස්වාමීන් වහන්සේලා අඩු වෙනවා. ඇයි? පින්ඩ පාත ගිහලා එහෙම බස් එකේ නංගයි. ගියොත් මට්ට කුණ්ඩලිය කතා වහන්න වෙනවනේ. කලකිරිලා කන් වලට ඇවිලලා කලකිරිලා. සැබෑ තාපසයාට කලකිරෙන්නේ නැහැ. ඇවිල්ලා සානමස්කාරය කරන නමස්කාරය කියලා ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් මට්ට කුණ්ඩලිය දේශනා කරන්නේ. මාර වැඩෙන්නේ. මේ මිනිස්සු කලකිරිලා පාස්තර අරගෙන යනවා. උන්වහන්සේ ආරාධනා කරන මට්ට කුණ්ඩලිය දේශනා කරන්න කියලා. ඇයි උන්වහන්සේ හැමදාම මේ කලුතෙන් ආන්නේ? ඊයේ දේශනා කරපු කෙනා අද නැහැ. ඊයේ බණහපු කෙනත් අද නෑ. දවසක්ම වයසට ගිහිල්ලානේ. අවුරුදු 27යි මාස 3යි දවස් 18යි. අද අවුරුදු 27යි මාස 3යි දවස් 19යි. ඊළඟට දවස් 23යි. දැන් ඕමෝම දවස ගානේ මම වයසට යනකොට ඊ ආපු කෙනා අද නෑනේ. අද ඉන්නේ පැය 24කින් වයසට ගිය කෙනෙක් නේ. එහෙනම් වයසට ගිය කෙනා ඊයේ කෙනා නෙමෙයි. ඊයේ කෙනා නෙමෙයි. මේ විදිහට අපි දවස අලුතෙන් දකින්නකොට අපේ චරිතය අලුතෙන් දකින්නකොට පරිසරය අලුතෙන් දකින්නකොට සංගය අලුතෙන් දකින්නකොට බණක් කාලා බලනකොට එකම බණ සතිය කාලා බලනකොට අද ආනවා උන්ට ශ්‍රවණය කරනවා එටත් ඒක ශ්‍රවණය කරනවා එහෙම නැත්නම් උදේ ශ්‍රවණය කරනවා ඒකම දවල්ට ශ්‍රවණය කරනවා ටිකක් වෙනස් විදිහට තේරෙන්නේ ඇයි අරක්ක තේරුම් ගත්ත නිසා අවබෝධය ටිකක් වැඩි වෙනවා එකතු වෙනවනේ දැන් කවුරු හරි යනකොට අපිට කැසල් ගෙඩියක් දෙනවා. උන් බලන කමන්නේ උන්වහන්සේ පූජා කරා සන්තෝෂයෙන් ඒක තියාගන්න. තව තම ආම්දුරෝ මිදි ගෙඩියක් වළඳන ඔබ අන්ත අලුතෙන් පැවිදිුනේ මිදි ගෙඩියක් වළඳන කැසල් ගෙඩියකුත් තියෙන මිදි ගෙඩියකුත් තම පුදුම වැඩ ඒකත් තියාගන්න තව ආම්දුරනවා පෙරේ දමානෝනේ අනේ හරි සන්තෝෂ ඇපල් ගෙඩියක් දැන් කවුරු හරි මොන මොන හරි දෙන්න දෙන්න එකතු වෙනව නේද භෞතිකව එකතු වෙන ක්‍රමය තමයි මේ මානසිකවත් එකතු වෙන්නේ ඇයෙන්ඩ ඇයෙන්ඩ එකතු වෙනවා පේන්ඩ පේන්ඩ එකතු වෙනවා දැනෙන්ඩ දැනෙන්ඩ එකතු වෙනවා ආයතන හයවලින්ම එකතු වෙනවා එහෙනම් එකතු වෙන්න ඕනේ මොනවද? සම්මාව. එහෙනම් අපේ ජීවිතේ හැමතිස්සෙම එකතු වෙනවා නම් ඒ එකතු වෙන දේ තුලින් මොකද්ද වෙන්නේ අපට? යාපත. ඇයි අපි එකතු කරලා තියෙන යාපතනේ? එහෙනම් බණක් මං ශ්‍රවණය කරනකොට මම ඊටපු ස්වභාවය බණ වලින් කාරණා කීපයක් තිබුණනේ. හැමදේම මනසින් අත්හරින්න කියනවා. හැබැයි ඒගොල්ලෝ නිවන් දකින්නේ නැහැ. මොකද නාඳුරු මෙහෙම කියන මනසින් අත්හැරියම නිවන් දකින්නේ. ඇයි උන්වන්සේ එහෙම කියන්නේ? හොඳට අහනවා ඒක. හරි බලමු මොකද්ද උන්වන්සේ මොකක්ද දන්නේ මේ කතන්දරේ? හරියටම හරිනේ. කට්ටියක් කියන ඔක්කොම මනසෙන් අල්ලගන්න කියලා, කට්ටියක් කියන මනසෙන් ඔක්කොම අත්හරින්න කියලා. ඔක්කොම අල්ලගන්න කියන කට්ටිය අල්ලගත් අන්තේ ඉන්නවා. ඔක්කොම අත්හැරලා නිගන්ඨයා වගේ ඉන්නේ මොකවත් නැද නූල් පොටක් අත. ඒතර ඔක්කොම අත්හැරපු කට්ටිය අත්හැරපු අන්තේ ඉන්නවා. ඒතර අල්ලගත්ත කට්ටිය අල්ලගත් අන්තේ ඉන්නවා. අත්හැරපු කට්ටිය අත්හැර. එතකොට කෝ නිවන? මධ්‍යම ප්‍රතිපදාව කෝ? අල්ලාගෙන අත්හරින ක්‍රමයක් අත්හැරලා අල්ලා ගන්න ක්‍රමයක් කවුරුත් කියන්නේ නැහනේ. ඒතර බුදුහාමුදුරු දේශනා කරපු මධ්‍යම ප්‍රතිපදාව මෙතන නැහනේ. හරිනේ. මේක කලින් මම දැනගෙන තියේ නැහනේ. හැමදේම අත්හැරියාම නිවන් දකින්නවා කියලා එක වැරදි වැටීමක නීතිය මම. එහෙනම් නිවන් දකින්න අත්හරින්න අවශ්‍ය නැහැ. නිවන් දකින්න අල්ලගන්න අවශ්‍යත් නැහැ. නිවන් දකින්න මොකද්ද වෙන්න ඕනේ? අල්ලගත්ත දේවල් අත්හරිපු දේවල් හැමදේම නිවෙන්න ඕනේ. ඒක කවුරුත් කියලා දුන්නේ නැහනේ. බණ ඇහුවම දැන් මේ අවබෝධය ආවනේ. දැන් එකතුණා නේද? සම්මා සමාධිය ප්‍රඥාවක් මොනවාරි එකක් එකතු වුණානේ. අවබෝධයක් එක දැන් මගේ දැනුම වෙනස් වෙලානේ. අවබෝධය වෙනස් වෙලානේ. මගේ කල්පනාව 100 වෙනස් වෙලානේ. කලින් තිබුණාට වඩා 100 දැන් වැඩිනේ මට. දැන් දෙවෙනි බණ අහනවනේ. දෙවෙනි බණ අහන්නේ මේ එකතු කරපු ප්‍රඥාව අවබෝධය දැනුමත් එක්ක නෙමෙයිද? එහෙනම් පළවෙනි බණ ආපු කෙනා කෝ? අර මොකවත් තේරිච්ච නැති කෙනෙක්ද? එයා කෝ? එයා නෑ. ඒක දැනගත්තාම එයා හරි සන්තෝෂයෙන් ඉන්නවා. එයාට මේ ලෝකේ කිසිම විඩාවක් නැහැ. ඒකාකාරී ස්වභාවයක් ඇට දැනෙන්නේ නැහැ. එයාට පේනවා ඒකාකාරී ස්වභාවයක් ලෝකේ නැහැ. එහෙම එකක් නැහැ. උදේ පාන්දර කම්මැලි වෑරනවා. ඕ හදත් පින්න පාත යන නැගලා බයිනවා කියන්නේ ආයි උල තිබ්බා වාගේ කියලා එහෙම හිතෙනවා. උබන්තට හිතන එක මටත් හිතෙනවානේ. <laughs> එහෙම හිතෙනවා. බයිල් බෑලා ආයි නගිනවා. ආයි මේ මුදුනට යන්න එපා. පුදුම ජීවිතයක් මේක. පල්ලෙය ඇදුවන මීට වඩා කොච්චර ශ්‍රේෂ්ඨද කුටිය මේක නම් හරියන්නේ නැහැ කියලා එහෙම හිතෙනවා උඩට කියලා වළඳලා විවේක ගන්නකොට අපිට නම් අද පිණ්ඩපාතේ අර මෑණියෝ ගෙනලා පිණ්ඩපාතේ දුන්නා කිසිම බැඳීමක් තිබුණේ නැහැ පිණ්ඩපාතේ ගත්තා ඉදිරියට ගියා මගේ අතුර ආවේ මං ගී කාලේ මනස දකින්නවත් කැමති නැහැ හැබැයි මං සන්තෝෂයෙන් පාත්‍රය ඇල්ලුවා එයා බෙදුවා ඒ කාලේ නැති කරුණාවක් දැම්මට තියෙනවා ඒක තියෙන බව මම දැනගත්තේ පිණ්ඩපාතේ නිසා මේ දැනුමට මං ගැන මට තේරුම් ගන්න ලැබිච්ච අවස්ථාවට දහ පාරක් කන්ද නැග්ගත් පාඩු නැහැ. පවු නැහැ. තව දෙතුන් වතාවක්වත් කන්ද නැගලා බයින්න තිබුණයි. ඒ අවබෝධය ඊට වඩා වටිනවා. එටත් යනවා පින්ඩ පාතේ. අර අමාරුවෙන් කලකිරිලා පින්ඩ පාතේ බයපු කෙනකෝ. ඒ කියන්නේ පින්ඩ පාතේ යනකොට මාර්ගේ වැඩෙන්න ඕනේ. මම ගියේ මිනිසුන්ගේ ඇඳුම් බලන්න අනේ බලන නයිටිය පිටින් ඇවිල්ලා නෙමෙයි ගෑණි මම ගිය මිනිස්සුන්ගේ හැඳුම් බලන්න නෙමෙයි නයිටි බලන්න නෙමෙයි. මට බඩගිනි. මම කැමති නෑ මාර්ගඵලයක් නැතුව අපවත් වෙන්න. මම කැමති නෑ rahat වෙන්න නැතුව අපවත් වෙන්න. මට ජීවත් වෙන්න ඕනේ මාර්ගේ වඩන්න. ඒකට මම කැම ටිකක් ඉල්ලා ගන්න ගියේ. ඒතර කැම ගන්න ඉල්ලා ගන්න ගියේ තාපසය මොනවද බලන්න ඕනේ කැම. මිනිසු දිහා බැලුවේ ඇයි? ඇඳුම් දිහා බැලුවේ ඇයි? වටපිට බැලුවේ ඇයි? කතා කළේ ඇයි? තාපසය මොකවත් කතා කරන්නේ කැමති නම් දෙන්න. දුන්නොත් ගන්නවා. නැත්තම් යනවා. එහෙම ඉන්නේ එයාගේ ප්‍රතිපතේම අමුතු එකක්. එයාගේ චරිත අමුතු එකක්. මෙන්න මේ ක්‍රමවේදයට එයා මාර්ගය වඩනකොට කිසිම බලාපොරොත්තුවක් නැතුව ලැබෙන දේ එයාට අවශ්‍ය නම් පිළි අරගෙන වටපිට බලන්න ආපස්ස බලන්න සංවරව කියලා තමන්ට අවශ්‍ය ටි කැම ටික ලැබුණා කියලා දැනගත්තාම පියන වා ගන්නවා සංවර බිම් බලාගෙන එනවා දුන්න කෙනා ඥානද පිරිමිද දන්නේ ඇයි දාන්නේ වැටෙනවා පාත්‍රය වැටෙන එක විතරයි බලන. ඇයි? පාත්‍රය මගේ. බලන්න අයිතියක් තියනවද නැද්ද? තියෙනවා. බෙදෙන ගෑනු කෙනා කාගේද? බැඳපු ස්වාමි පුරුෂයාගේ. බලන්න අයිතියක් තියනවද නැද්ද? නැහැ. බලන්න ඕනේ නම් ස්වාමි පුරුෂයා ගන්න ඕන වගේ කාන්තාව දිහා පොඩ්ඩක් බලන්න අවසරද? ඇයි? බෙදෙනකොට එයාගේ අත එනවා පාත්‍රයන්ට. එතකොට මට හිතෙනවා මූණක් පොඩ්ඩක් බලන්න කියලා. නමුත් අවසර නැහැ. ඔයානේ බැඳලා තින්නේ. මුද්ද දැම්මේ ඔයානේ. අවසරද මට බලන්න? එහෙම අවසරයක් දුන්නොත් බලන්න පුළුවන්. එහෙනම් ඇවතක් නැහැ. අනුන්ගේ දේවල් ගන්න එක හොරකමක් නම් අනුන්ගේ දේවල් බලන එකත් හොරකමක් තමයි. ඒ ඒ නිසා තමයි ජනේලෙන් බලන්න එපා, කුටියෙන් බලන්න එපා, එබිකම් කරන්න එපා, හිල් වලින් කුටිය ඇතුලේ මොනවද කරන්නේ කියලා බලන්න එපා. ඒ නිසා අපිට බලන්න අවසරයක් ඕනේ. ආන්දරුන්ගේ මේසෙට පොතක් තියෙනවා. මේක අටුවාවක්. මේ ටග්ගල පෙරලලා බලන්න. එහෙම බැලුවා මේක අවතක්ද නැද්ද? අවතක්. එතන වරදක් වෙලා තියෙනවා. අවත් කියන කෙනා වරදක් කියන එක. ස්වාමීන් වහන්සේ මේ පොත පොඩ්ඩක් බලන්න අවසරද? අවසරයි. එහෙනම් බලන්න විතරයි තියෙන්නේ ගෙනියන්න බෑ. අරගෙන යනවා. ආයිත්ම අර පොත ගෙනිච්චනේ. ඉතින් ඔබ වහන්සේ බලන්න නිල්ලුවේ. ඕ මං අරන් ගියනේ. අරන් ගියන්න අවසර ඉල්ලුවේ නෑනේ. 100 මදි. එහෙම තියෙන්න අපි ඒ ඒ කියන්නේ මොකද්ද? ඒ බලන්නේ මොකද්ද? ඒවට අවසර තියන්න තියෙන්න ඕනේ. එතකොට පිණ්ඩපාත යන තාපසයා ඒ ශ්‍රමණයා ඒ මාර්ගේ වඩනවා නම් ඒ වත් පිළිවෙත් පුරනවා නම් එයාට අයිතිය තියෙන පාත්‍රේ නම් ඒ අයිතිය තියෙන අයිතිවාසිකම් තියෙන පාත්‍රේ විතරයි බලන බත් වැටුණා. පරිප්පු වැටුන්නේ නෑ නේද? තව ටිකක් ආ පරිප්පුත් වැටුණා. හරි හරි. බටු ටිකක් වැටුණා නම් කියලා වැඩක් නෑ. බටු ටික බලමු. යනවා. බටු ටිකක් වැටුණා. ආ හරි. එහෙනම් පිටිපස්සට ඇරිලා යනවා. බෙදුවේ කවුද? කිරියම්මද? දන්නේ නෑනේ. ඔබ වහන්සේලා ගෙදරින් බෙදුවද? කොයි වෙලේද? මතක නෑනේ. ඇයි? ඒව එකක්වත් බලලා නෑ. ඒව අදාළ නෑ. ඇයි? මිනිස්සු වළඳන්න බෑ අපට. වළඳන්න පුළුවන් බත් වළඳන්න පුළුවන් ටික බලනවා. එහෙම දවස ගානේ මොනවාරි ගුණයක් වැඩෙනවා නම් ඒ පින්ඩපාත චර්යාව තුළ අපේ මානසිකත්වයේ දවස ගානේ දියුණු වෙනවා නම් කලකිරෙනවද? ඒකාකාරී ස්වභාවයක් දැනෙන්නේ නැහනේ. ඊයට වඩා අද අලුත් එකක් හම්බ වුණානේ. අද පොඩ්ඩක් දියුණුනේ ඊයට වඩා මම අද ශ්‍රේෂ්ඨයිනේ. ඊයේ බෑපු තාපසයා නෙමෙයිනේ අද බයින්නේ. අද වෙන කෙනෙක් බයින්නේ. උදේ හිටපු තාපසයා දවල් වෙනකොට නෑ. අර ඒකාකාරී ස්වභාවය නව දැක්ම තුලින් බිඳින්න ඕනේ. නැත්තම් මාන ජීවිතේ වැඩි දවසක් ඉන්න බෑ කලකිරෙනවා. ගොඩාක් කට්ටිය ගිහින් තින්නේ ගෙදරට ආපහු ඒ ඒ ඒකාකාරීභාවය කඩන්න, ඒක බිනින්න ඒ ගුරුවරු දක්ෂ උන්නේ ඒවා කියලා දෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කෙනෙක් දැන් දානි වළඳන ඉන්න විවේකයෙන්. ඉතින් විවේකයෙන් කොච්චර පැය 20ක් නිදා ගන්නවා. ඉතින් එකක් පැය 20ක් නිදා ගන්නවා. ඉතින් කොච්චර නිදා ගන්නද? අවුරුදු කීයක් නිදා ගන්නද? නිින්ද තුන කලකිරෙන්නේ නැද්ද? දානි වළඳලා කුටියට ගිහලා ඕම ඉන්නවා. අර නිකන් උම්මත්තක වාගේ. කරන්න දෙයක්වත් නැහැ කියන්න දෙයක් නැහැ එකම පොත නැවත නැවත බලනවා කලකිරෙන්නේ නැද්ද ඒකාකාරී ස්වභාවයක් මාන ජීවිතය හැම පැයක්ම අලුතෙන් බලනවා හැම පැයක්ම බලපු තාපසයා දක්ෂ වෙන පැය භාගෙන් භාගයට අලුතෙන් දකින්න පැය භාගෙන් භාගයට දකින තාපසයා පැය කාලෙන් කාලට දකිනවා මම විනාඩිය විනාඩියට දකිනවා විනාඩියට අඩුවෙන් මම දකින්න දක්ෂ නැහැ මට වඩා දක්ෂයෙක් කෙනා මම කැමතියි එයාට වඳින්න විනාඩියෙන් විනාඩියට මම මගේ ජීවිතය අලුතෙන් දකිනවා. ඒ දකින නිසා මට ඒකාකාරී ස්වභාවයක් නැහැ. මගෙන් කවුරු රැව්ව ස්වාමීන් වහන්සේ මානකම කොච්චර කාලයක් කරනවද? මට ආවිස ලක්ෂයක් තිබුණොත් ඒ ලක්ෂෙම මම මානකම කරන්න කැමතියි. ඇයි? මට ඒකාකාරී එකක් දැනෙන්නේ මගේ හැඳ මට හැමදාම අලුත්. මම ඇඳට සතපෙන්න යනකොට එලිමාන්නේ තියෙන්නේ. වාලයක් මොකවත් නැහැ. එලිමානේ ඉන්නේ මම. ඒ යනකොට කොළ රොඩුවේම වැටිලා, ගස්වල කොළේම වැටිලා. ඊයේ ඒ කොළ තිබුණේ අද කොළ වැටිලා. ඒක වෙනස්. මේක අලුත් ගල් තලාවක්. අද සැතපෙනකොට සන්තෝෂයෙන් සැතපෙනයි. ඒක අලුත් එකක් අද. අලුත් එකක්. මගේ වාසස්ථානේ අලුත් වෙලා. ඊයට වඩා අද සීතලයි. පරිසරය අලුත් එකක්. ඊයේ මේක මෙච්චර සීතල තිබුණේ අද අලුත් තැනක මං ඉන්නේ. අලුත් තැනක. එහෙනම් මගේ ස්ථානය අලුත් විදිහට දකිනවනම් මම සැතපෙන ගල්තලාව ඒ හැඳ මම නිතරම අලුත් විදිහට දකින්නවන මගේ ජීවිතය අලුත් විදිහට දකින්නවන මගේ මහානකම අලුතෙන් දකින්නවන මගේ කමඨාන අලුතෙන් දකින්නවන මගෙත් එක්ක ඇසුරු කරන තාපසවරු ස්වාමීන් වහන්සේලා ඔක්කොම අලුත් අය විදිහට දකින්නවන සංඝ ඇසුරු හැමදාම අලුතෙන් දකින්නවන පිණ්ඩපාත හැමදාම අලුතෙන් දකින්නවන යාට ඒකාකාර ජීවිතයක් නැහනේ ඒකාකාර රාමවතුලයක් කොටු වෙන්නෙත් නැහැ එයාව ඉර කරන්නත් බෑනේ මොනතරම් ශ්‍රේෂ්ඨ සතුටුදායක මානකමක් මේ කරන්නේ මොනතරම් ප්‍රීතියෙන් යට කරන්න පුළුවන් මේ දේවල්. ඇයි කලකිරෙන්නේ නැහැ? කලකිරෙන්න හේතුවක් නැහැ යට. ඒ හේතුව නිරෝධ වෙලා. දැන් ප්‍රශ්නෙට උත්තරේ අම්බ වුණාද? තවත් උත්තරයක් අවශ්‍යද? ඒ විදිහට දකින්න. මම මගේ ජීවිතේ මම එහෙම තමයි ඒකාකාරීකාර බින්දේ. මම මගේ ජීවිතේ ඒ කියන ඒ උදකලාව, ඒ කියන කලකිරීම මම එහෙම තමයි නිරෝධ කළේ. අදටත් මේ මෙච්චර සතුටින් ඉන්නේ ඇයි මට මේ ඒකාකාරීභාවය දැනෙන්නේ නැහැ? එකම දේ හැමදාම මට කරන්න පුළුවන්. ඔබ වහන්සේ කියන්නේ ඔබ වහන්සේට හැමදාම පින්නපාති කරලා දෙන්න කියලා. ඔබ වහන්සේ පිරිනිවන් පානක මම පින්නපාති කරලා දෙනවා. ඇයි හැමදාම මං අලුතෙන් දකින්නවා ඒක. හැමෝටම ගිලම්පස හැමදාම හදනවා මං. මල්ලාසනේ හදන්න ඔබ වහන්සේ බුදුමැදුරට හැමදාම හැමදාම හදනවා. හරි සන්තෝෂෙන් හදයි. ඒක හැමදාම අලුතෙන් දකින්නවා. හැමදාම අලුතෙන් දකින්න. ඒ නිසා කවදාකවත් කලකිරෙන්නේ නැහැ. හරි සතුටුයි ඒක. හැමදාම අලුතෙන් දකින්නවා. ඒ අලුතෙන් දකින්න බැරි නම් මොකද කරන්නේ? එයා උද්ඝෝෂණය කරනවා. අර කට්ටිය මල් කඩන් දෙන්නේ මේ කට්ටිය මල් හදන් දෙන්නේ මම විතරද වැඩ කරන් ඉන්නේ. මම විතරද මල් ආසනේ හදන්නේ කියලා. එයා ඒකට විරුද්ධ පිකටින් කරනවා. විරුද්ධ වෙනවා. එයාට ඒක වැඩි දවසක් කරන්න බෑ. උන්වහන්සේ යනවා එතනින්. ඒ කියන්නේ අලුතෙන් දකින්න බැරි නම් උන්වහන්සේට එතන ඉන්න බෑ. ඉන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඒක උන්වහන්සේ විසින් අදාගන්නේ. අලුතෙන් දකින්න. අද මම මෙතනට අලුතෙන් වැඩියා. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ විහාරස්ථාන සුද්ධ කරලා මේ පාම් පත්තු කළා රඳුන් කූරු පත්තු කළා මල් ටිකක් එන්න තියලා ස්වාමීන් වහන්සේ ඒක සූදානම් කරන්න. එහෙමයි අවසරයි කියලා මං ගිහලා වැඩ කරනවා. අදනේ මං ආවේ. දැන් මට ප්‍රශ්නක් තියනවද? නෑ. අරයා ආවේ නෑ, මෙයා ආවේ නෑ කියලා මං මොකොත් කියන මං කරනවනේ. ඒ මානසිකත්වයේ තේරුම් ගත්තා නම් හොඳට අවුරුදු 5ක් වෙනකන් එතනම හිටියානම් ඔය ප්‍රශ්නේ එනවද මට? සති දෙකක් යනකොට ඉන්න කට්ටියගේ නම් ඔක්කොම අඳුරනවා. ආහන්දුරගොල්ල 25ක් ඉන්නවා. එතකොට මල් ලදන්න මම විතරද වැඩකාරයා? එතකොට මම මාන වෙලා තින්නේ මල් හදන්න ඔබ වහන්සේලාට ඕම් පටන් ගත්තා. උද්ඝෝෂණයක්. කොඩිය අල්ලාගෙන ඉන්නවා. වහාම මල් හදන්න මිනිස් සේවාව කියලා කොඩියක් අල්ලාගෙන ඉන්නවා දානසාලන්. ඇයි? එහෙම තමයි යාගේ වැඩ පටන් ගන්න ඊට පස්සේ. ඊට පස්සේ ලෝකාම්බරණ කියලා කියන ස්වාමින්වහන්සේ කාලසටහන කදලා හැමෝටම බෙදලා දෙන්න එපා. ලොකු ස්වාමින්වහන්සේට උගන්වනවා. අර එන දවසේ මේ ඉගන්නේ නැහැ. යා ගුරුවරයා නෙමෙයි ශිෂ්‍යයෙක්. එහෙමයි ස්වාමීනි. ඊළම්පස වළඳන්නම් ස්වාමීනි. එහෙම තමයි හිටියේ. දැන් ලොකු ස්වාමීන් වහන්සේට උගන්වනවා කොඩි අල්ලනවා බැනර් ගන්නවා දායකයන් ඔක්කොම දැනුවත් කරනවා නඩු දානවා මට මේ එන දෙන්නේ ඒ අලුත් ලකින්නේ ගෞතම බුදුහාමුදුරුවෝත් මේකට දේශනා කරලා තිනවා අලුතගෙන මනමාලි කියලා මනමාලිගේ කතාව හරි ශ්‍රේෂ්ඨ මීට කලින් ඔබ වහන්සේලා මම දැනුවත් කරලා තිනවා මනමාලි එනකොට කකුල් තියන්නේ බොහොම පරිස්සමෙන් අර බිම්බෝම පාගනවා වගේ අපිට මොකදන මෙච්චර සංවර බොහොම සංවර වෙන්නේ හිටගෙන ඉන්නවා නැන්දම්ම මාමණ්ඩිය කියන්නේ ඉඳ ගන්න කියලා බලනවා. ඒත් ඕම හිටගෙන සද්ද පිළිමවාගේ. ගොඩාක් වෙලා ඉඳලා බලන පවුනේ. එහෙනම් පුතා ඉඳ ගන්න කමන්නේ අම්මේ. කොහමද සංවරේ? කමන්නේ අම්මේ. නෑ පුතා ඉඳ ගන්න. කමන්නේ අම්මේ. පොඩි බංකුවෙන් වාඩි වෙනවා. ඒ වාඩිනකොට හරියට වාඩි වෙන්නේ වාඩි වෙන තැනේ භාගයක් තියෙන බංකේ භාගයක් එළියේ තියෙනයි. ඒකත් අඩමාණෙන් ඉන්නේ එයා. හරියට වාඩි වෙන්නේ නැහැ. බංකුව පාවිච්චි කරන්නේ නැහැ හරියට. 150යි පාවිච්චි කරන්නේ. එච්චර සංවරයි. මාස 3කට විතර පස්සේ යනකොට ඒ අම්මා උදේ පාන්දර නැගිටලා තේ හදාගෙන ගිහිල්ලා දොරට තට්ටු කරන පුතේ තේ ඇදුවා. මෙච්චර උදේ පාන්දර නෑ 9ට විතර ගේන්න එපා ඉතින්. දත් නැදගෙන අම්මේ ඉතින් මොකක්ද දැන් උදේට උයන්නේ පුතේ කෑම ලෑස්ති. කෝ අර අලුතෙන් ආපු මනමාලි. අලුතෙන් ආපු මනමාලි කෝ. දානශාලාවේ කුස්සියට යන්නේ නැහැ යා. අලුතෙන් ගැවිලා පව් වෙන කුස්සියට යන්නේ බයයි. බත් තියනවා බෙදන්නේ කෑම දුන්නාම හරියට කන්නේ භාගයක් කාලා ටිකක් ඉතුරු බඩගිනි මුට්ටියම කන්න. ඒත් ඉතුරු කොනයි එහෙම කෑවම අසංවර කට්ටිය ඉතන නමුසාන බත් කාලම බත් දැකලත් නෑ වාගේ. මෙච්චර කනවා. එහෙම මොනවාර ඉතයි කියලා අර එයාගේ ආත්ම ගරුත්වය රකගන්න බත් ටිකක් ඉතුරු කරන. එයා දන්න අපරාධ මේ ටිකක් කන්න තිනවන ඒ තියසගෙන ඉන්න. එච්චර සංවරයිලා අලුත් මනමාලි. පරණ මනමාලිගේ කතන්දරේ ගේම් බලනකොට උයපු ගමම කාලා බීලා ඉතින් ඉන්න උඩු බෙලිය අතර පෑන් එක දාලා බුදි. අම්මලම් පුතේ කෑම අර තියෙන කියලා කණ්ඩකෝ අම්මේ. කෝ අලුතෙන් ගෙන ගෙනපු මනමාලිගේ සංවරේ. මොකවත්ම නැහැ. මාන ජීවිතයේ තේම තමයි. අපි පැවිදි වෙනකොට බුදුහාමුදුරන්ට වැඳගෙන පාර යනකොට පත් කඩ හරගෙන බොහොම සංවර යන්නේ. අවුරුද්දක් විතර ගියාම ආයස්මතුන් කෝබෝවන්තගේ මේ සිවුර සාමිනාස වේලෙන්ඩ දැම්මනේ. අංශකඩේකෝ ස්වාමීන් වහන්සේකට අදාඩියයි ඒක මේ පෙඟෙන්න දැම්මනේ. හොඳ වෙලාවට හඳනේ තිබුණේ. නැත්නම් හඳනේ තුන්වහන්සේ හොදලා වේලෙන්න දාලා උන්වහන්සේ අතු ගන්නවා අඳින්නෙත් නැහැ. ලොකු ස්වාමීන් වහන්සේලා දොරවල් වාගෙන ඉන්න උන්වහන්සේ අතු ගාලා යනකන් ඒක දකින්න බෑ දර්ශනේ. එහෙම එකක් වෙන්නේ. අර අර එනකොට දෙවුර වාලා ලස්සන්ට ඉන්න ඒකාංශු කරගෙන පත් කඩේ කොයි වෙලේ තපේ සෙරප්පු ගලවලා තමයි ප්‍රශ්න ආන්නේ. උත්තරය කවුරුර කියනකොට බොහොම නියතමානීව සවන් දෙනවා. ඒවා මොකවත්ම නැහැ. අවුරුදු 4ක් 5ක් යනකොට නිකන් පොල්ලෙන් ගැව්වා වාගේ. දානශාලාවට යන්නේ චණ්ඩියාවක අත් දෙක දිගහැරියාම සාමාන්‍ය අඩි 20ක් විතර ඉඩ ඕනේ උනාතට යන්න. අනික කාටවත් පාර යන්න බෑ. අර බොහොම අත් දෙක ළඟ තියාගෙන පත්කඩේ ඒ ඒ ගිය ආම්ද්‍රෝ නෑ අතුරුදා. අලුතගෙන මනමාලි මම අද පැවිදි වුණේ. අද තමයි මේ සම්බුද්ධ ශාසනය මට පැවිද්ද හම්බුනේ. එයා එහෙම හිතනවා. හරි සංවරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවතරයි. මෙච්චර සංවර උපසම්පදා නැතුව ඇති වාගේ. මේ ගිලම්පස පිළිගන්නනවා, වතුර පිළිගන්නනවා. මේ බොහොම සංවරව ඉන්න සරප්පු ගලවලා කතා කරන්නේ. හරි සංවරයි මේ මාන වෙලා ටික දවසක් ඉන්න. කොහොමද ස්වාමීන් වහන්සේ වස්සෙම ස්වාමීන් වහන්සේ අවසරයි මම ඉතින් ළඟදීනේ පැවිදිනේ. කමන්නේ කොච්චරවත් දානමයයි ස්වාමීන් වහන්සේ. ආ දානමය උන්වහන්සේට සීනටි වෙන්න වගේ උන්වහන්සේ මෙච්චරවත් තියෙන කෙනෙක්. මෙච්චර සංවර මේතරම් නියතමානී අරුණාසේ ගිලම්පසේක තියලා පෙරලි පෙරලි වදිනවා මේතරම් ශ්‍රේෂ්ඨ උත්මය කියලා එහෙම තියෙන්න එපා මට වුණා හොඳ සිද්ධියක් හොඳ ගාම්භීර ආසනයේ කාන්තිපුට කාන්තිලා ආන්දනම කරනවා ආන්දර වස් කීයද මම බය වෙලා තිබුණ වැඩි හිටිය ආන්දරවන්නේ කියලා අවසරයි ස්වාමීන් වහන්සේ තුනයි ආ තුනයි ළඟදී නේද මන් අවසරයි ඔබ වහන්සේ මම මේ ගිය මාසනේ මානෝනේ මට ජීවිතෙත් එක්ක කලකිරුණා මොකද්ද මේ කතන්දරේ කියලා. ආන්සි පුටුව කියන්නේ උනා ගාම්බිර අවුරුදු 90ක් විතර වයසයි. ගිය මාසේ මහාන වෙලා තිබුණා. ආ එනේ නෑ මොකද මේ කාරණ උනාට. අවසර ස්වාමීන් වහන්සේ වඳින්න බෑ මට ඉතින් දනිතේම අමාරුනේ. මොකද වරදව හිතන්නේ නෑ නෑ ස්වාමීන් වහන්සේ. මම මටයි දොස් කියාගන්නේ. ඇයි මම මෙතනට ආවේ කියලා. කිසිම නෑ. ඒ ඒ මේ මහානකම අලුතෙන් දකින්නේ නෑ. මනකම අලුතෙන් දකින්න ඕනේ. අලුතගෙන අමනමාලි ඒක හරි ශ්‍රේෂ්ඨ තථාගත වචනයක්. භාග්‍යතුන් වහන්සේ පිරිණිවන් පාන්න කලින් උන්වහන්සේ දන්නවා මේ සම්බුද්ධ ශාසනය පන්දා වෙනකම් මගේ ශ්‍රාවකයන්ට මගේ අනුගාමිකයන්ට ඇති වෙන ප්‍රශ්න ඒ ඔක්කොම උන්වහන්සේ ප්‍රඥාවෙන් දැක්කා, දිවසින් දැක්කා. ඒ නිසා පිරිණිවන් පාන අන්තිම මොහොත වෙනකම් ඒ සියලුම සමීකරණ ටික දේශනා කළා. විශේෂ සමීකරණයක් තමයි ඒ අලුත ගෙනාපු මනමාලිගේ කතන්දරේ ඒ උපමාව. ඒ බුද්ධ වචනේ අපි නිතරම ලියා ගන්න මම අලුතගෙන මනමාලියා. ඒක ඒක නිතර සිහි කරන්න. එයා පැවිදිකම අලුතෙන් දකිනවා. අර මනමාලි සංවර වෙන්නවා වාගේ. පළවෙනි දවසේ නින්දට යන්න උකුස්සාවගේ ඇස් දෙක පිය වෙනවා නින්ද. ඒත් නිදායි අම්මලා තාත්තලා ඇරිලා ඉන්නවනේ. අනිත් දවසල 6 වෙනකොට නිදි. උදේ 9 වෙනකොට තැරෙන්නේ. ඇයි අවුරුද්ද ගියානේ පරණ මනමාලිනේ. මම තාම අයරන උදේ පාන්දර අයරනවා ඒ වත්පිළිවෙත් ඔක්කොම සන්තෝෂයෙන් කරනවා අද මානෝනේ ජීවිතයේ අදයි ලැබුණේ අදයි ඉපදුනේ අදයි පින්ඩපාත යන්නේ අදයි පැවිදුනේ මේ විදිහට හැමදේම අලුතෙන් දකිනවනම් හැම දෙයක්ම අලුතෙන් දකින්න දක්ෂ වෙනවනම් අර කියන හුදකලාව අර කියන පාළුව ඒකාකාරීභාවය ජීවිතේ කවදාවත් අත්දකින්න ලැබෙන්නේ නැහැ එයා පව් එයා අසරණයි ඒ ඒකාකාරීභාවය ජීවිතේ කවදාවත් යට විඳින්න හම්බෙන්නේ නැහැ එහෙම එකක් නිර්මාණය වෙන්නේ නැහැ. අලුතෙන් දකින්න ආම්බුරුනේ. කුටියේ දොර හැරලා පරිසරය දකිනකොට හැමදාම දකින ගස් අලුතෙන් දකිනවා. අතෙන්ට දළු දාලා නියමයි ගා. හැමදාම අපිමයි වතුර දාන්නේ. අලුතෙන් දකින්නවා ඒක. සිවුර දැක්කම ඉඹලා ගන්න පොරවන පත්‍ය වේක්ෂා කරලා පොරන. අයි අලුතෙන් ඒක දකින්නේ. මේ මාස ගානක් පොරන 25 පොලක විතර ඉදිලා හැමදැනම මාලා ඒත් ඒක දැන් හම්බුණා වගේ දකින්නවා. කලකිරෙන්නේ ඒකාකාරීභාවයක් නැහැ. පුරුදු කරන්න වඩන්න. පහත් වෙනකම් භික්ෂුවක් ළඟ තියෙන්න ඕන ಗುಣධර්ම මේවා. වෙන මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවද මානකමේදී? පොඩි ආන්දරන් ගැටලු තියෙනවද? සරසමංග. එනත්තම් සිතට දැනෙන ඒ තේට්ටුව විඩාව සිතේ හේතින් කයට දැනෙනවද? නැත්තම් දෙකටම එකාකාරව පවතිනවද? කොහොමද? තේට්ටු වර්ග දෙකක් තියෙනවා. තේට්ටු ඇත්තටම හයක් තියෙනවා. අපි ඉතුරු හතර පස්සේ කතා කරමු. මේ ප්‍රධාන වශයෙන් තේට්ටු වර්ග දෙකක් තියෙන එකක් තමයි භෞතික කයට දැනෙන තේට්ටුව. ඊළඟ තේට්ටුව තමයි මානසික සිතට දැනෙන තේට්ටුව. ප්‍රාණයට දැනෙන තේට්ටුව කියලා වෙනම එකක් තියෙනවා. ඉන්ද්‍රියන් වලට දැනෙන තේට්ටුව කියලා වෙනම එකක් තියෙනවා. ලේ වලට දැනෙන තේට්ටුව කියලා එකක් තියෙනවා. අපිට අපේ දැනුමට ප්‍රඥාවට දැනෙන තේට්ටුව තියෙනවා. ගොඩාක් ඉගෙන ගත්තාම තේට්ටුනේ. සමහර කට්ටිය කල්පනා කරලා කරලා කරලා ඔළුව කැක්කම වෙනවා. එතකොට යාගේ දැනුමටයි ඒ තේට්ටුව තියෙන්නේ. ඒ වගේ මේ තේට්ටු වර්ග හයක් තුල ප්‍රධාන තේට්ටු වර්ග දෙක තමයි මේ භෞතික කයට දැනෙන තේට්ටුවයි සිතට දැනෙන තේට්ටුවයි. දැන් මෙතන මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද කියලා බැලුවාම මේ කයට තේට්ටුවයි. දැන් ඔබ වහන්සේ මේ වත් පිළිවෙත් කරලා මල් හදලා දානශාලා මොප් කරලා මොප් කරන කෙනා අර මිටවල් වල අර කොව්වේ මල්වල නැහනේ රෙදි කෑල්ලකින් වතුර ටිකක් දාලා පිය දාලා කොන්දේම හරි අමාරුයි ඔක්කොම කරලා වාස අමාරුයි අම්මේ දැන් නම් හරි අමාරුයි කියලා දැන් වාඩි වෙලා ඉන්නකොට සහෝදර සංගයකට තුවාලයක් වෙනවා එහෙම නැත්නම් අසනීප වෙනවා කියමුකෝ සී නැති වෙනවා කියමුකෝ දැන් රෝලට අරන් යන්න ඕනේ ටක් ගාලා අතින් උස්සගෙන වහන්සේ රෝලට දුවන්නේ නැද්ද කිලෝමීටරයක් විතර වාහනයක් තියෙන තැනට උනා දැන් නැකිට ගන්න ඇවිද ගන්න බැරුව දනිත් කැක්කුම නේද වාඩි උනේ. ඉච්චර අයියා කොහමද ආවේ? උන්වහන්සේව අතට අරගෙන දුවගෙන ගිහිල්ලා පල්ලෙහා කතා කරලා කැපකරු මාත්‍යර කතා කරලා උන්වහන්සේව රෝලට යවන්න තරම් ඉච්චර අයියා කාවේ කොහමද? නැකිට ගන්න බැරුව නේටි කොහමද ආවේ? ඒ කියන්නේ අර තේට්ටුවට මාංශයට වඩා සිත යම් කිසි දෙයක් පිළිබඳව පිබිදෙනවා නම් අරකට වඩා මෙයා ශක්තිමත්. එහෙනම් අපිට මේ ධනි සමහර කොන්දේ අමාරු සමහරට ඉරක ඉරියව් කියන විනාඩි 15 කනට කොන්දේට බෑ. පොඩ්ඩක් නිදා ගන්න උනට නිදා ගන්න. නිදාගෙන ඉනකොට බෑ. ඉතින් මේ මිනිස් භවෙ නිකන් ගෙවෙනවනේ. ඕම බෑනේ. ගුරුවරයාත් කියනවනේ මොනවාර එකක් කරගන්න ඕනේ අපවත් වෙන්න කලින් කියලා ආයි නැගිටිනවා. ආයි නැගිටිනවා. නැගිටලා වෙලා ටිකක් වෙලා ඉන්නකොට නිදි මතක් වෙනවා. ටිකක් නිදාගමු. අමාරුක ආයි නිදා. හොඳටම නිින්ද යනවා. ආයි ඇරලා බලන ඊයේත් මොකුත් වැඩක් කරගත්තේ නැහැ. හදාත් බලනකො දානි වළඳලා කිසිම දෙයක් කර කලකිරෙනවා. දැන් ඕම නේද ගොඩාක් අපිට මේ ගොඩාක් ජීවිතේ ඕම තමයි යන්නේ. ඇයි ඒක අර හරියට කෙරෙන්නෙත් නෑ කරගන්නත් බෑ කොහොම කොමර දවස යනවා. දවස යන එක නවත්තන්න බෑ. හැබැයි මේක අභිභවාගෙන යන්න ක්‍රමයක් දන්නෙත් නෑ. හැබැයි බැරි වෙලාවත් අද හරියටම අට තපවත් වෙනවා. කේන්දරය බැලුව හරියටම පරිචිත්තෙන් බලනවා රාතන් වහන්සේ නම ඔබ වහන්සේ 8යි 13ට අපවත් වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් වෙලාව කේද 6යි. පැය 2යි විනාඩි 13යි තියෙන්නේ. දැන් ඔබ වහන්සේ කොට්ටයකුයි මෙට්ටයකුයි දීලා නිදාගන්න කිව්වෙ නිින්ද යයිද? ඔබ වහන්සේට වැඳලා කියන ස්වාමීන් මල් තියලා ඔබ වහන්සේට ආරාධනා කරන සතපෙන්න බෑ සතපෙන්නේ නෑ. ස්වාමීන් වහන්සේට හඳුන් කූරුපත්තු කළ ආරාධනා කරනවා සතපෙන්න බෑ. ස්වාමීන් වහන්සේට පාම්පත්තු කළ ආරාධනා කරන සතපෙන්න සැතපෙනවා තිය ඇස් ඔක්කොම රතු වෙලා උනාන්සේ වෙවුලනවා. පැය දෙකයි තින මැරෙන්න. සැතපෙයිද? සතපවන්න පුළුවන්ද? නිදිපැති බිව් වතුර අතර නිින්ද යන්නේ. ඇයි ඊට වඩා අර මැරෙනවා කියන බය වැඩි. නිදිපැති දෙකක් දෙනවා, හතරක් දෙනවා, අටක් දෙනවා, දිය කරලා පොන ඒත් නිින්ද යන්නේ. ඇයි අරකට වර අර අර ආවේගය වැඩි. මැරෙනවා කියන ආවේගය වැඩි. එහෙනම් අපේ මිනිසත් භවයේ ඊළඟ මොහොත අපට විශ්වාස නැත්තම් කොයි වෙලේ හරි මේක උලන් ටික ගියාම මේ මලකඳ ඉවර නම් අපිට එත උදේ ඉර උදා වෙන එක අපට දකින්න ලැබෙයි කියලා විශ්වාසයක් නැත්තම් ඒ බය ඒ සසර බය ඒ ඉපදීමේ බය, ඒ දුක් විඳීමේ තියෙන බය Tamanට දැනෙනවා නින්ද යයිද, තේට්ටුව දැනෙයිද, කකුල් අතපය පිළිබඳ සීයක් තියෙයිද? දනිස නැතුවත් එයා යනවා. දනිස් පොල් කට්ට නැහැ ඒත් එයා යනවා. ඇයි? ඊට වඩා හරක බරපතල වැඩි. එහෙම වෙලා තින සර්පේකේම කෑවාම සමාට ඇරමිට නැති ඇවිදින්න බෑ. අරුණාංශ අරගෙන ගල් උඩින් යන්නේ උන්වහන්සේ. මේ ගලෙන්ද අර ගලට ජම්පයක් දෙනවා. අපිට හිතා ගන්න මේ මැරමිට නැතො පහින් යන්න බැරි ආන්දරෝ මේ කන්දෙන් පල්ලයට විනාඩි පහෙන් බයලා අර ආන්දර කරේට යන ඇවිල්ලා තියෙන්නේ යහවේගේ කොම්දා අරකට වඩා අරක වේගවත් වැඩි තාපසයාගේ කමඨාන පිළිබඳ එීම ආවේගයක් තියෙන්න ඕනේ ඒ වීරිය තියෙන්න ඕනේ රජ්ජුරුව කියනවා සුමේද තාපසයාගේ දකුණු අත කපන්න කියලා දකුණු අත කපනවා බනින්නේ හොඳ වෙලාවට මේ වගේ මෝඩ රජ්ජුරුවෙක් වම් අත ඉතුරු කළානේ. ඒකෙන් කාලා බිල වැතිකිලි ටික ඕදගෙන මං ඉන්නවනේ. <laughs> මේ තරම් මෝඩ රජුරෙක් කියලා. ඒ ඒක ගැන හිතලා සතුටු අර කපපු අතට දුක් වෙන්නේ නැහැ. බේරිච්ච අතට සතුටු වෙනවා. බලන්න මේ මේ තාපසයාගේ බෝධිසත් පාරමිතාව. පස්සේ බලන්න කිසිම ගාණක් නැහැ. සොල්දාදුව කපන්න බං අතන්. උද වෙලාවට කකුල් දෙක ඉතුරු කරලා මට පයින් ගිහිල්ලා අඳුරන කෙනෙකුට කියලා බත් ටිකක් කවව ගන්න පුළුවන් කකුල් දෙක තිනනේ මෝඩ රජ්ජිරුව මේක තේරුන්නේ නැහනේ බලන්න අර කපපු අත් දෙක ගැන දුක් වෙන්නේ නැහැ අර බේරිච්ච කකුල් දෙක ගැන සතුටු වෙනවා. වීර්යය. ඒ තරම් සම්මා වඩලා ලෝකේ කිසිම මොහතක මිත්‍යාවෙන් දකින්න දකින්න දක්ෂ නැහැ. එයාට වෙනම ඩිප්ලෝම එකක් උගන්වන්න ඕනේ මිත්‍යාවෙන් දකින්නේ කොහොමද කියලා. ඒක එච්චර අමාරු දෙයක්. අද අපේ ජීවිතේ එච්චර සම්මා වැඩිලා නැහනේ ආන්දරෝ. අපිට ගොඩාක් අයගේ අඩුපාඩුනේ පේන්නේ. කවුරු කෙනෙක් වත් කරන්න ආවේ නැත්නම් බලන්න හොඳට කියලා නිදි ඇති. ඉතින් බලන්න ඉතින් කොහොමද කරන්නේ? උන්වහන්සේට තියෙන අමාරුව මොකද්ද කියලා මම දන්නවද? අසනීප වෙලාද මන් දන්නේ. තේට්ටුව දන්නේ. ඒවා මොකවත් හිතන්නේ ආවේ නැහැ. එන උන්වහන්සේ නිදි. තාම අපිට මේ ඇස් දෙකෙන් පේන්නේ මිත්‍යාව. උන්වහන්සේ වැඩියේ නැහැ. එන උන්වහන්සේට අපහසු ඇති. එහෙනම් මම උන්වහන්සේ කොටසක් කරනවා. උන්වහන්සේගේ අඩුව කාටවත් දැනෙන්න තියන්නේ උනාසි විවේක ගත්තද මට නොලැබිච්ච විවේකයක් අනේ අපේ සහෝදර සංඝයාට ලැබිලා තියෙන සාදු සාදු උනාසි උන්ට ඒක භුක්ති විඳපුවාදේ මට නොලැබිච්ච එක කාටරි කෙනෙකුට ලැබිලා තිනවා. අපේ සංඝයෙකුට ලැබිලා තිනවා. එහෙම සතුටු වෙන්නේ එහෙම සැනසෙන්නේ එහෙම සෑයීමටපත් වෙන්නේ අපේ වීරිය මදිකම වීරියේ පාරමිතාවේ දුර්වලකම් නිසා තමයි ගොඩාක් ඒ කයේ තේට්ටුව සිතේ තේට්ටුව බලපාන්නේ. සිත ගොඩාක් ශක්තිමත්. සිතට කවදාකවත් තේට්ටු කරන්න බෑ. ඒ ඇයි මේ හැමදේම වෙනස් වෙනවා කියන එක සිත දන්නවා. රාත් වෙන්නේ සිතනේ. කය නෙමෙයිනේ. එහෙනම් සිත මේ කතන්දරේ දන්නවා. ඒ ඒ අවබෝධය එයා තුල තියෙනවා. හැමෝගෙම සිත්වල රාත්පලයේ තියෙනවද නැද්ද? ඒක මතු කරන්න එයා දක්ෂ නැහැ. ඒ නිසා යට පුතුජනයි කියලා කියනවා. ඒ සිතම ඒ පුතුජන සිතම ඒ අඟුලිමාල සිතම තමයි අඟුලිමාල රාතන් වාසේ බවට පත් උනේ. ඒ සිත අරගෙන වෙන සිතක් දාන්නේ අපි කියන්නේ මේ මේ ෆෝන් එකේ බැටරිය පෙච්චුණා. ඒ බැටරිය ගැලවුවා වෙන බැටරියක් දැම්මා. එහෙම සිත් මාරු වෙන්නේ නැහැ. ඒ පුතුජන සිතමයි රාතන් වහන්සේ බවට පත් වෙන්නේ නම් මගේ සිත මාර්ගඵල නැති සිත ඒකම මාර්ගඵල සිත බවට පත් වෙනවා ඒකම අරියත් සිත බවට පත් වෙනවා එහෙනම් මාර්ගඵල ටිකයි අරියත් ඵලයයි රාත්බෝධියයි ඔක්කොම එකේ තිබුණා තියෙනවා මේ වෙනකොට මතු කරන්න දක්ෂ නැහැ ඒ වීරිය අඩු නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් Taman නිතරම වීරියෙන් දකින්න ඕනේ ඊළඟ මොහොත මට විශ්වාස නැහැ අවස ගිලම්පස ගන්න මොහොතේ මම ඉඳීද දන්නේ නැහැ එහෙනම් එයාට නිදා ගන්න පුළුවන් දානේ වළඳලා බෑ. තේට්ටුවක් දැනෙන්නේ නැහැ. එයාට කකුල් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. කකුල ගැන එයාට කල්පනා වෙන්නේ නැහැ. ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. රුපියල් 500ක් ණය ගන්නවා. උපාසකත් එක්ක 500ක් ණය ගන්නවා. රුපියල් ලක්ෂයක් ණය ගන්නවා. රුපියල් ලක්ෂ 50ක් ණය ගන්නවා තව තැනකින් කෝටි භාගයක්. ඒ මනුස්සයා වැඩිපුරම කල්පනා කරන්නේ ලස්ස 50 ණයේ පීඩනය සම්බන්ධයෙන්ද ලස්සේ පීඩනය සම්බන්ධව අර 500 ප්‍රශ්නේද 500 ප්‍රශ්නේ අබ්බම්මල් රේනුවට ගණන් ගන්නෑ. ඇයි 500 නේ ඒක වැඩක් නෑ. අර කට්ටිය අස්තන කොට ගනිද නඩු දායිද ඒ ගෙවල් දොරවල් ටික රාජසන්ත කරයිද වෙන්දේසි කර ඕක ගැන තමයි කල්පනා අර 500ක අමතකයි යාට. එයා ඒක කල්පනා කරන්නේ ඒ විදිහට අපිට ලෞකික ජීවිතයේ තියෙන ප්‍රශ්න වඩා ලොකු ප්‍රශ්නයක් දෙන්න ඕන ලෝකෝත්තරව. කාන්තාවක් දැක්කම අපට මොකවත් හිතෙන්නේ නැහැ. ඇයි? මේ ලෝකේ දුක නිවාගන්නේ කොහොමද කියලා කල්පනා කරන මනසට රාගය හිතන්න වෙලාවක් නැහැ. ලෝභය ගැන හිතන්න වෙලාවක් නැහැ. අතුරගෙන් පරිගන්න සී කල්පනාවක් නැහැ. අතුරගේ ඇඟේ ඇපිලා සමාවෙන්න වාසක මාත් එක්ක ගියා. මේ මනුස්සයා කල්පනා ආන්දර වෙන කල්පනාගයි. ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඔළුවේ තියෙනවා. මේ සසර දුක නිවා ගන්න ප්‍රශ්නේ. ඒ වගේ අර භෞතික ලෝකයේ තියෙන පැවැත්මේ ප්‍රශ්න වලට වඩා නොපැවැත්ම ආර්ය ප්‍රශ්නේ ලොකු වෙන්න ඕනේ අපට. එතකොට තමයි ඉක්මනට rahat වෙන්නේ. ප්‍රාඥ හිමින්සරේ වෙමෝන්ති සෝතාපන්න වෙලා ගිහිල්ලා විමානවල බුලත් පිට ටිකක් කොටලා කාලා ඒ කට්ටියත් එක්ක සාකච්ඡා කරලා දැන් එයා දන්නේ නැහැ පිට නැහැ කියලා. ඒ කවුද බුලත් හදන්නේ දුම්කොලයෙන් කොයිද තියෙන්නේ? එයා එහෙම මේ මේ පොළොවට සාපේක්ෂ හිතනවා. විමානෙට ගිහිල්ලා පොඩ්ඩක් ඉතින් සතුටින් ඉමු ටිකක් කාලා බීලා ඒ කුටි ටිකක් ඇදුවා නම් හොඳයි. ගඩොල් ටිකක් කැපුවා නම් ලොකු ගානකට විකුණන්න පුළුවන්. මේ ඉඳලා ටාගට් කරනවා. ඒ බිස්නස් එකක් කරන්නේ. එයාට සීකල්පනාව නැහැ එයා ගත කරන්නේ මොකද්ද කියන එක පිළිබඳ. එහෙම ඉන්න සමහර කට්ටිය. පින් කරන්නේ ඒගොල්ලෝ දිව්‍ය ලෝකේ සැප බලාපොරොත්තු වෙන්නේ. ස්වාමීන් වහන්සේ පොතේරපු දෙයක් දෙනවා මොනවද දන්නේ ලැබෙන්නේ මේ කර්මඵලවලින්. ආන්දරෝ ඉතින් කල්පනා කළා ඉතින් සෙරප්පු දෙකක් දුන්නත් විමානය සාමාන්‍ය රෝද කීයේ විමානයක්ද? ආන්දරෝ බලන මේ යාගෙන් දත් ගලවන්න හරි ලේසි. රෝද සාමාන්‍ය හතර එකක් තමයි ලැබෙන්නේ. හැබැයි ලෙදර් දෙකක් දුන්නා නම් හය එකක් ලැබෙනවා. ස්වාමීන් වහන්සේ ටිකක් ලොකු විමානයක් ලොකු එකක් ලැබෙනවා නම් තින් සපත්තු කුට්ටමකුත් පූජා කරන්න වෙයි සරපුත් එක්ක. එහෙනම් ස්වාමීන් වහන්සේ අපට ටිකක් අර ඒසි කරපුවාගේ ටිකක් හොඳට පාසකම් තියෙන විමානයක් ගන්නන. එහෙනම් මෑණිනි රත්තරන් 18 කැරට් එහෙම ටිකක් ගාලා එහෙම සරප්පු දෙක පූජා කරන්න වෙයි. ඇයි? දන්නවා දත් ගැලවෙන දත් සෙට් එකක් තියෙන 32ම ගලවන්න පුළුවන් කියලා. ඒ මිනිස්සු වටහත් පූජා කරන්නේ, සෙරප්පු පූජා කරන්නේ, සිවුරු පූජා කරන, කඩ සිවුරු මාලා පූජා කරන්නේ ඔක්කොම ඒකේ ආනිසංස බලාපොරොත්තු වෙන්නේ නෙමෙයිද? කෝ වීරිය. එයාගේ ලොකුම ප්‍රශ්නය තමයි මීට වඩා ඊළඟ භවයේ සපුවත් වෙන්න ඕනේ. එයා නිවන් දකින්නේ තාපසයාගේ වීරිය මොකද්ද? මේ තියෙන සියලුම ප්‍රශ්න වලට ලොකු ප්‍රශ්නයක් තියෙනයි ඊළඟ පැයමට විශ්වාස නැහැ. ඕම් ප්‍රශ්නේ. දානේ ආන්දරෝබන්සේ වළඳන්න. ආන්දර අම්බුන් තිනවා. බලන්න ඔබ ඊට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔළුව ගිනි අරන් ඉන්නේ. උන්වහන්සේලා දාන්න ගැන කල්පනාවක් නැහැ. කාන්තාව වයසද තරුණද කියලා කල්පනා කරන වෙලාවන්නේ ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔළුව ඇවිලෙන ප්‍රශ්නයක්. අර ආයතනයේ මේ අපේ සේනාසනේ රජයට මේ රාජසන්ත කරන්න යනවා. දැන් අපිට කාණු කපන්න වෙලාවක් තියෙනවද? පැල දෙකක් තියෙනවා අපිට හිටවන්න පෝර දාන්න තියෙනවා. පෝර දාන්න එක මෙලෝ කල්පනාන ડોකියුමන්ට් අරගෙන අපි රටවටි ඇවිදිනයි රාජසන්තකේ බේර ගන්නවා. පැල හිටවන්න සී කල්පනාවක් නැහැ අපිට. එහෙම තමයි වීරිය තියෙන්න ඕනේ. තාපසයාගේ වීරිය තියෙන්න ඕනේ. මේ ලෝකේ ලොකුම ප්‍රශ්නේ මට තියෙන්නේ. මොකද ඊළඟ පැය මට සුවර් නෑ. රාගෙ එන්නේ නෑ, ලෝභෙ එන්නේ නෑ, ద్వේෂෙ එන්නේ නෑ. උන්වහන්සේට නිින්ද යන්නේ නෑ, දාහනේ වළඳන්න විදියක් නෑ. දාහනේ අඩුපාඩු පේන්නේ නෑ. ලුණු ඇඹුල් කල්පනා කරන්න වෙලාවක් නෑ. හම්බෙන එක වළඳ. ඇයි ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔළුව ඇවිලෙන ප්‍රශ්නයක්. බලන්න වීරිය කොච්චර වීරිය පාරමිතා පුරන හැම බෝධිසත්වෙම ওই කතාව දන්නවා. ඒගොල්ලන්ට මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ බෝධිය සාක්ෂාත් කරන එක. මහා බෝධිසත්වයෙන් කියලා ආන්න රජකම රජකම අරන් යන අරන් යනවා. තාපසතුමනේ මේ අන්තපුර අන්තපුර අරන් යන අරන් යනවා. එහෙම වෙලා තිනවා. ඊට පස්සේ කියන ස්වාමිනී වේදමට සල් අරන් යන අරන් ප්‍රශ්න ඒවා ප්‍රශ්න අරන් යනවා. ස්වාමිනී පාරමිතා පුරන උපදේශ ආ ඒක කියනවා වඩිනවා වඩින ඒක කියනවා මට. ඒක විතරක් ගරයි. ඒ ප්‍රශ්නෙට උත්තරේ විතරයි ගන්නේ. අද අපේ මාන ජීවිතයට අපි උත්තර නෙමෙයි ගන්න අපේ නිවීමට පිරිනිවීමට උත්තර නෙමෙයි ගන්න ප්‍රශ්නනේ ගන්න සිවුරු තුනක් තියෙනවා දෙපට සිවුරා තනිපට සිවුරා හඳ නැහැ තුනම තියෙනවා කඩ එකක් නේද කීයද 45 කඩ මේනම් පිළිගන්නන්නකෝ එක තරම් තියාගන්න පුළුවන් නේ එහෙම එහෙම විනය කර්මයක් තියෙනවා මේ වැඩිපුර තියාගන්න පුළුවන් මොකක්ද දන්නේ ඒක 16 කඩද ඒකත් කමන්න ඉතින් මේ ඇතුළට පොරවන්න පුළුවන් සේනාසන ඒකත් දෙන්නකෝ දැන් උන්වහන්සේ ගන්නෙ මොකද්ද දුක. ඒවා එකතු කරනවා කියලා කියන්නේ උන්වහන්සේගේ වීරිය දුර්වල වෙනවා. උන්වහන්සේ හිතනවා උන්වහන්සේ එටත් ඉන්නවා අය අනිද්දාත් ඉන්නවා අය මේ සිවුරු ටික අවුරුද්දක් විතර පොරවනවා අය ඊළඟ අවුරුද්දේ මේක පොර. එතකොට ඊළඟ අවුරුද්දේ උන්වහන්සේ ඉන්නවා කියලා කවුද සාතිකයක් දුන්නේ? මේ ලෝකේ එකම එක ප්‍රශ්නයයි තියෙන තාපසයාට. මේ පැය 24න් ඊළඟ පැය 24 මම ඉදීද නැද්ද කියලා දන්නේ නැහැ. ඒට ගැන විශ්වාසයක් නැහැ. ඊයේ ගැන දුකකුත් නැහැ. අද ගැන බලාපොරොත්තුකුත් නැහැ. ඕක තමයි තාපසයාගේ ඇත්ත මානසිකත්වය. එයා වර්තමානයේ ඉන්නවා. හැබැයි වර්තමානය පිළිබඳ බලාපොරොත්තුවක් නැහැ. ඒට ගැන විශ්වාසයක් නැහැ. ඊයේ වෙලා ඉවරනේ ගුටි කෑවා බැන්නා. ඒ සම්මා වෙන තිටියා මිත්‍යා වෙන ඒක ඉවරයි. ඒ ගැන දුකක් නැහැ. ඇයි ඒක ඉවරයි? ඒ ගැන එකම්පා වෙලා වැඩක් නැහැ. ඊයේ දුක මොකටද අද විඳින්නේ? ඊයේ වින්දානේ. ඊයේ වින්දා ඊයේ දුක. ඒක ඉවරයි. ඒක අද විඳින්න ඕනේ නැහැ. එට දුක හිටියොත් එට විඳවනවා. විඳිනව නෙමෙයි විඳවනවයිට හිටියොත්නේ ඇයි එට ඉන්නවද නැද්ද කියලා දන්නේ නැතුව අනාගතයේ තියෙන දුකක් දැන් විඳින්නේ මට පිස්සුද එට ආවම විඳවමු හැබැයි දැන් ආවේ නැහනේ ඇයි විඳවන්නේ ඒක කල්පනා කරලා එහෙනම් තාපසයා අනාගතයේ දුක විඳවන්නෙත් නැහැ අතීතයේ දුක විඳින්නෙත් නැහැ වර්තමානයේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ ඒක තමයි යාගේ වීරිය පරිපූර්ණයි කියන එකට සාක්ෂිය එතකොටලු දන්නේ මෙයා වීරියෙන් වැඩි මෙයාව කිසිම කාන්තාවකට අල්ලන්න බෑ. ඉඩම් පූජා කරලා අල්ලන්න බෑ. දේපොළ පූජා කරලා නිලතල බලතල දීලා අල්ලන්න බෑ. මිල මුදල් රත්තරන් මුතුමැණික් වලින් අල්ලන්න බෑ. කිසිම දෙයකින් අල්ලන්න බෑ. ඇයි? එයා පිරිණිවීමට අවු වෙලා ඉන්න නිසා. එයා පිරිණිවීමට අවු වෙලා ඉන්න නිසා ලෝකයේ කිසිම දෙයකට අවු වෙන්නේ නැහැ. තාපසයාම තමයි ජීවත් වෙන්නේ. වීරිය අඩු නිසා තමයි කයේ තේට්ටුව දැනෙන්නේ, සිතේ තේට්ටුව දැනෙන්නේ. අපිට වීරිය වැඩි වෙනවා. ළඟ ඉන්න කෙනෙක් අදිසිය සී නැති වුණත් අර කොන්දේ අමාරු දනිස් අමාරු මොකවත් නැ කරේ තිබ්බ ගල් උඩින් යන්නේ. උඩින් යන්නේ. කන්ද බයින්ද සාමාන්‍යයෙන් පැයක් විතර යනවා විනාඩි 5ට බයිනවා. බැස්සේ කොහමද කියලා පස්සේ අපිත් පල්ලේ ඇඳලා කල්පනා මිච්චර ඉක්මනට මම ආවේ කොහමද කියලා මටවත් හිතා ගන්න බෑ. සමහර ගල් වලට කකුල තියලත් නෑ නම. ඇවිල්ලා. වැල් වලට ඇඟිලිලා ඇවිල්ලා. දන්නෙත් නෑ. ඇයි? අර වීරිය වැඩි. එක ඊළඟ පැය මට විශ්වාස නෑ. ඉසගිනි ගත්ත මිනිසයා නිවා ගන්නවා වගේ මේක නිවා ගන්න කියලා බුදුහාමුදුරුව කියනවා. ගුරුවරයා වෙන එකක් කියනවා. මුළු හැඟම ගිනි ගත්ත මිනිසයා නිවා ගන්නවා වගේ ඉක්මනට නිවා ගන්න. එහෙනම් ඊට වඩා ඉක්මනින් නිවෙන්න ඕනේ. එයාට මේ ලෝකේ ප්‍රශ්න තියෙන්න පුළුවන්ද? ඇයි? ඒ ඔක්කොමට වඩා මේක ලොකු ප්‍රශ්නයක්. මුළු හැඟම ඇවිලෙනවා. නිවා ගන්න ඕනේ. එතකොට තමයි අර වීරිය පිකප් එක එන්නේ. සිතත් ශක්තිමත් වෙනවා. කයත් ශක්තිමත් වෙනවා. එයාට ලෙඩ රෝග මොකවත්ම නැහැ. ලෙඩ රෝග වෙන්නේ නැහැ. එයා ලෙඩ වෙන්නේ නැහැ. හරි ශක්තිමත් කෙනෙක්. වීරියෙන් තමයිලු සිතයි කය ශක්තිමත් වෙන්නේ. වීරිය අඩු වෙනකොටලු කය ලෙඩ වෙන්නේ සිත ලෙඩ වෙන්නේ. අනේ මෙච්චර වඩලත් මොකවත් නැහනේ මාර්ගඵලයකුත් නැහැ. බරනම් හරියටම හරි. ඇයිනෝ කෝ ඉතින් ඵලයක් මොකවත් නැහනේ කියලා යාගේ වීරිය දුර්වල වෙනවා. එදාට යාගේ සිත ලෙඩ. යා ලෙඩ වෙනවා. මානසිකව ලෙඩ වෙනවා. කයෙන් ලෙඩ වෙනවා. හරි දුර්ලභ දුර්ලභ වෙනවා එයා. එයා දුර්වල ජීවිතයක් ගත කරන්න උරු වෙනවා. එයා වීරියෙන් වැඩි වෙනවා. වීරියෙන් වැඩි වෙනවා. වීරියෙන් වැඩි වෙනකොට කයයි සිතයි නිරෝගිමත් වෙනවා. සමහර වෙලාවට බලන අරිතේට නැකිට ගන්නත් බැව් දෙන්න නැකිట్లా තමයි අමාරුයි. හරි කැක්කුමයි මස් පිටුක. මේක කොහොමරි මේ සක්මන් වලට වැලි දානවා. අද දවසේ මේක ඉවර කරනවා මේ කියලා හිතලා බලන පුදුම පිකප් එකක් එනවා ගැම්මක් එනවා. මේ වැඩේ වස් කාලෙට කලින් ඉවර කරනවාමයි කියලා එකක් අරන් බලන්න. අර දනිස් කැක්කුම් කොන්ද කැක්කුම් තිබුණත් දැනෙන්නේ නැහැ. තියෙනවා. අපි දන්නවා මම අසනීප කෙනෙක් කියලා. හැබැයි අසනීප කෙනා කියලා මට විශ්වාසයක් නැහැ. ඇයි? ලණුවේ එල්ලිලා නගානවා. කරෙන් එකක් අදින ගමන් ලණුවක් ගැට ගහලා කකුලට ගැට ගහලා අර මුට්ටයක් කකුලෙන් තැදගිරෙනවා. කට්ටිය බලනවා මේ ඔළුවේ තියෙන වැලි මුට්ටයක්. මොකටද මේ සක්මන් වලට ලණුවක් ගැට ගහලා කකුලෙන් දෙකක් අද එච්චර වීර්යයයි. මේ අවස් වෙනකොට සක්මන් මළුව සූදානම් කරනවා. ස්වාමීන් වහන්සේලාට සක්මන් කරන්න. ඒක කොහොමරි කරන්න. තව පැය දෙකක් තුනද අර වීරිය වැඩි වෙනවා එතකොට. මේ ලෞකික ප්‍රශ්න භෞතික ප්‍රශ්න වලට සාපේක්ෂව ලෝකෝත්තර ප්‍රශ්නය ලොකුම ප්‍රශ්නය වුණොත් තමයිලු අරවා යටපත් වෙන්නේ. එතකොට තමයි ආ වීරිය අධික කෙනෙක් බවට පත් වෙන්නේ. ලෝකෝත්තර ප්‍රශ්න වලට වඩා ලෞකික ප්‍රශ්න ලොකුයි. මේකට තට්ටු දෙකට ගන්න ඕනේ, උමගයක් හදන්න ඕනේ, ඒසි දාන්න ඕනේ, උපාසක කට්ටිය පවුනේ. අහිංසක ගෑනු කට්ටියට නිදාස් ඉන්න එපා කොමඩෙම තියෙන්න එපා වයසක ගෑනුන්ට වැසිකිලි කැසිකිලි යන ඕව කල්පනා කරනවා. දැන් එයාට නිවෙන ප්‍රශ්න ලොකු ප්‍රශ්න නෙමෙයි. එයාගේ මානකමේ ප්‍රශ්න ලොකු ප්‍රශ්න නෙමෙයි. මාර්ගඵල ඒවත් ලොකු ප්‍රශ්න මාර වයසක කාන්තාවන්ට කොමඩ අල්ලනවා. ඒක තමයි අර ලොකුම ප්‍රශ්නේ. එයා නිවන් දකීද? එයාව නිවන් දක්කන්න බෑ. අර කියන්නේ අර සත්තු දක්කනවා කියලා තනකොළ කන්න. එයාව දක්කන්නත් බෑ නිවනට. එයා අමාරුව වැටිච්ච කෙනෙක්. එහෙනම් අපිට ලෞකික ලෝකයේ භෞතික ලෝකයේ පැවැත්ම තුළ තියෙන කාම ලෝකයේ තියෙන සියලුම ප්‍රශ්න වලට වඩා ලොකම ප්‍රශ්නේ තමයි ඊළඟ පැයේ මගේ ජීවිතය මට සුවර් නැහැ. මගේ පිරිණිවීමේ ප්‍රශ්නේ මට ලොකුම ප්‍රශ්නේ. දාන අරෝම මොකවත් ප්‍රශ්නේ නෑ. මගේ පිරිණිවීමේ ප්‍රශ්නේ මට ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්නේ. මේක හිතන තාපසයාගේ වීරිය කොච්චර ලොකුද කියලා කිව්ව. එයා මහා බෝධිසත්වෙක්. රාත් බෝධිය පතර බෝධිසත්වෙක්, පච්චේක බුද්ධ බෝධිය පතර බෝධිසත්වෙක්, එහෙම නැත්නම් සම්මා සම්බුද්ධයේ පතන බෝධිසත්වය කියා එච්චර වීරියයි. එයාගේ බෝධිය කිසිම කෙනෙකුට වළක්වන්න බෑ. ඇයි යාට ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නය එයාගේ පිරිණිවීම. එහෙනම් අනිත් ප්‍රශ්න එකක සත්ත පාකට ගණන් ගන්න. එයාට ඒව ප්‍රශ්න නෙමෙයි. ඊට වඩා ඔළුව ගිනිගත්ත ප්‍රශ්නයක් තියෙනවා. අපේ වීරිය දුර්වල වෙන්නේ එතන. ඒක හොඳට තේරුම් ගන්න. ලෝකයේ Tamanගේ ප්‍රශ්නේ එකම එක ප්‍රශ්නයයි. තාම මං සසර නිවාගත්තේ නැහැ. පිරිනිවන් පාන්න සුදුසුකම් ලබා ගත්තේ නැහැ. නිරෝධ සමාපත්තියටපත් උනේ. මේ ප්‍රශ්නේ තමයි ලොකු ප්‍රශ්නේ. එහෙනම් ලෝකෙ කිසිම එකක් නැහැ. අරුණාසේ බැන්නා ඒවා ඒ ඒ ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අරුණාසේ මගේ කෙසෙල් ගෙඩිය කෑවා. අනේ ඒ ඒ ඒකත් කාපු දැන්. ඒකත් දැන් උන්නාන්සේට. අයි ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපිට. උත්තර නැති ප්‍රශ්නයක්. එහෙම හිතන්න ඕනේ. එතකොට හරි සරලයි ජීවිතේ. මේ ලෝකෙ එකක්වත් එයා ගණන් ගන්න. ඇයි? එයාට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා ගණන් ගන්න. වෙන මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවද? ඔබවහන්සේගේ ප්‍රශ්නේ මම හොඳටම දන්නවා ආස්මිතින්. ඔබවහන්සේට වැරදිච්ච තැන කෙලින්ම මූණට කියන්නද? ඔබවහන්සේගේ බලාපොරොත්තුවට අනිත් අය වැඩ කරන්න ඕනේ කියලා ඔබවහන්සේ හිතනවා. ඒ නිසා තමයි ඔබවහන්සේ ගැටෙන්නේ. අනිත් අයගේ බලාපොරොත්තුවට ඔබවහන්සේ වැඩ කරලා බලන්නකෝ. ගැටෙයිද කියලා. ඒ අයගේ වැඩවලට උදව් කරලා බලන්නකෝ ඔබවහන්සේ ගැටෙයිද කියලා. ජීවිතේ ඔබවහන්සේට ගැටෙන තැනක් හොයන්න තියා. ඔබවහන්සේට ගැටෙන තැනක් හදන්නත් බෑ. ඔබවහන්සේ අපෝසත් වෙනවා. ගැටීමක් ගොඩනගන්න. කෙනෙක් ඇවිල්ලා මෙතන හමදිනවා. ඇත්තටම හුලං යන්නේ කන්දේ උඩටනේ. උන්වහන්සේ අතු ගන්න ඕනේ කන්දෙන් උඩට. හැබැයි උන්වහන්සේ අතු ගන්නේ කන්දෙන් පාමුලට. අපි මොකද්ද කරන්න ඕනේ? ඒකට විරුද්ධ වෙන එකද? විරුද්ධ වුණාම ගැටෙනවනේ. උන්වහන්සේ මොනවාරි එකක් කරන්නද? මේක පල්ලයට වතුර ගලන්නේ උන්වහන්සේ වතුර උඩට ගලන්න හදනවා. අර නේරාජන් නදී පාත්‍රයේ උඩට ගියා වගේ කතාවක්. එහෙනම් උන්වහන්සේ මොකද්ද කරන හරි උදව් කරනවා. උන්වහන්සේගේ කැමැත්තට අපි එකම කළා උදව් කරනවා. ගැටුමක් ඇති වෙයිද? උන්වහන්සේ අතු ගන්නකොට කොළ යනවනේ. ගල් අවුලලා අර කොළ වලට තියනවා. වේලිච්ච කොළ වලට. උන්වහන්සේ මොකද ආයස්මත ගල් තියන්නේ? සාමාන්‍ය ඔබ අතු ගන්නේ ආ එනවනේ. ඒවා එන්නේ නැතුව මම නවත්තර උදව් කරනවා ඔබ අන්තිට. උන්වහන්සේ බලන හරියටම හරි නා උඩට යනන මේන් අතු ගන්න. ආන්දර මට වැරදුන අපි මේන් අතු ගාමු නේද? එහෙනම් ගල් අවත්තේ නැහැ ස්වාමීන් වහන්සේ. ගල් ටික අයින් කරනවා. බලන්න උදව් කරන ඇති. යම් කිසි කෙනෙක් මොනවාරි වැඩක් කරනකොට ඒ කරන කෙනාගේ බලාපොරොත්තුට අපි එකඟ වෙනවා. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් මේ ප්‍රශ්නට උත්තරේ අපි වෙනුවෙන් අනිත් අය ජීවත් වෙන්න ඕනේ කියන බලාපොරොත්තුව අස් කරගෙන අනිත් අය වෙනුවෙන් අපි ජීවත් වෙන දැනටපත් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ බුදුවරු එහෙම තමයි ජීවත් වුනේ. රාතන් වහන්සේලා එහෙම තමයි ජීවත් වෙන. තමන් වෙනුවෙන් ජීවත් වුන්නේ නැහැ. ලෝකයා වෙනුවෙන් ජීවත් වෙනවා. සියලු සත්ත්ව වෙනුවෙන් ජීවත් වෙනවා. අනිත්‍යගේ යහපත වෙන මුළු ජීවිතේම ගත කරනවා. තමන් වෙන මොකවත් කරගෙන නැහැ. තමන් වෙන කරන්න වෙලාවක් නැහැ. මා බෝධිසත්වර තමන් වෙන වැඩ කරනවද නැහැ? උන්වහන්සේ පාරමී පුරනවා, ගුණ පුරනවා. කවුරු වෙනුවෙන්ද? ලෝක සත්‍ය වෙනුවෙන්. සාරාසංක කල්ප ලක්ෂයක් ගෞතම බුදුහාමරගේ චරිත කතාව බලනකොට මගේ ඇස්වලට දරා ගන්න බැරි කම්පාව දැනුනේ මෙච්චර පාරමී පුරපු බෝධිසත්වයා තමන් වෙනින් අබහැටයක තරමක් කරගත්තේ නෑනේ. උරපලල ලේ දුන්නා. ඒ සියලුම දේවල් බෝඩ් දෙල්ලලා ඔක්කොම ටික දුන්නා භාර්යාව දන් දුන්නා දරුවෝ දන් දුන්නා මේ ලෝක සත්‍යයට නිවන කියන්නේ 90 වෙනුවෙන් දුන්නේ භාර්යාව තමන් වෙනුවෙන් මොකවත් කරගත්තේ නෑනේ තමන් වෙනුවෙන් එක ගුණයක් පිරුවේ නෑනේ ඒ ගුණ පිරුවෙත් ඒ බුද්ධත්වයේ ලබලා ලෝකයා නිවන් දක්වන්නනේ ඒ කතිය සතරින් එතර කරන්නනේ 90 වෙනුවෙන් එකලේ සාරාසංක කල්ප ලක්ෂයක් 90 වෙනුවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ බුද්ධ ශාසනය පැවිද්දා. ඇයි මට 90 වෙනුවෙන් ජීවත් වෙන්න බැරි? ඇයි ලෝක සත්‍යය වෙන මට ජීවත් වෙන්න බැරි? ඇයි සහෝදර සංඝයා වෙන මට ජීවත් වෙන්න බැරි? ඒ දුර්වලකම මං අදා ගන්න එපාය. බුදුහාමුදුරන්ගේ ජීවිතේ ඒ බෝධිසත්ව චරිතවල ආදර්ශය මං ගන්න එපාය. තමන්ගේ බලාපොරොත්තුවට ලෝකේ වැඩ කරන්නේ එහෙම කරන්න ගියාම මම එතන සුපයිසර් කෙනෙක්. කංකානම් කෙනෙක්. ඇයි මම මට මගේ ඕන වලට ඒ කටි අඩගස්සන්න එපාය. ඒ කට්ටියගේ බලාපොරොත්තුට කරන දෙයට මම හැඩගැහෙනවා. මමනේ නිවන් යන්නේ. මටනේ නිවෙන්න අවශ්‍යතාව. එහෙනම් මමනේ අඩ ගෑන්න ඕනේ. ඇයි මං අනිත් අයව මට ඕන විදිහට අඩ ගස්සන්නේ? සක්මන් මළුවක් අදනවා ටිකක් වංගුවක් අරන් ටිකක් හැදයි ඒක. උන්වහන්සේ බලාපොරොත්තු වෙන එක. ඒකට ඇඩ ගැහිලා ඒකට ලස්සනට ගල් අතුර උනවා වැලි දානවා ලස්සනට හදනවා ඒකට උදව් කරනවා. ආන්දර මේක මුළු පරා නැහැ කියලා මුළු පරා අරින්ද යන්නේ. ඒක අදාගෙන යනකොට උන්වහන්සේ අපෙන් උදව් ඔක්කොම අරගෙන උන්වහන්සේ අන්තිමට ආනවා ආයස්මතු උදේ ඉඳලා වැඩ කළා. මගේ සක්මන් මළුවට වැලි හැද්දා. මොනවාරි මගෙන් ඔබ වහන්සේට කෙරෙන්න ඕනේ එහෙම එහෙමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ආන්න දෙනවා මොකද අර සක්මන් මළුව ටිකක් ඇදුනේ ස්වාමීන් වහන්සේ මොකද හේතුව මට පුළුවන් නම් ඒකට වචනයක් කියන්න ආයස්මතු අර ගහේ මුල තියෙනවා කෙලින් කෙරුවොත් අර මුල කැපෙනවා ගහ මැරෙයි අපිට ඇවිදින්න සක්මන් කරන්න ඕනේ. ඇයි අපි ගාකට අනතුරක් කරන්නේ? ඒ නිසා මුල බේරලා මං ඇද කළා. ඇයි ප්‍රශ්න තියෙන නෑ ස්වාමීන් අවසරයි කියලා වැන්දා කුටියට ගියා. කොච්චර ශ්‍රේෂ්ඨ දුන්නාන්සේ. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු උන්වහන්සේගේ බලාපොරොත්තුට අපි හැඩ ගෑනවා. අපේ බලාපොරොත්තු වලට කවුරුත් හැඩ ගස්සන්න උත්සාහ කරන්නේ මේ උත්සාහ කෙරුවොත් අපි සරදියල් වෙනවා. ඇයි හැමදාම බැනගන්නවා හැමදාම द्वේෂෙන් ඉන්නේ හැමදාම දොස් කියනවා විවේචනය කරනවා ඇයි හැමදාම ගැටෙනවා මොනාරි වැඩක් තියෙනවනම් මොනාරි වැඩක් කරනවනම් ඒ අය කරන දෙයට අපි උදව් කරනවා ඒක උගන්වන්න යන්නේ ඒක වෙනස් කරන්න යන්නේ අපිට ඕන විදිහට ඒක කරවන්න හදන්නේ ඒ කට්ටියට ඕන විදිහට කරෙන්න හරනවා ඒකට උදව් කරනවා ඒක පුරුදු කරලා බලන්න ඔබ වහන්සේට තරහා යන තැන පොලිසියෙන්වත් හොයන්න බෑ. අර CID එන් කිසිම කෙනෙකුට හොයන්න බැරි දේවල් හොයනවා නේද? එහෙම පිරිසක් දැම්මත් ඔබ වහන්සේට තරහා යන එක ඒගොල්ලන්ට හොයන්නත් බෑ. තරහා යන්නේ අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන කෙනාට තරහා යන්නේ තමන් වෙනුවෙන් ජීවත් වෙන කෙනාට තරහා යන්නේ. ද්වේෂයේ පළවෙනිම සමීකරණය. පැහැදිලිද? සියලුම ස්වාමීන් වහන්සේලාට පෙරවස්සන